සද්ධා සම්පන්න ධර්මයෙන් අප මේ කතා කරන්නේ සතර ප්‍රධාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව දේශනා මාලාව ඒ සතර ප්‍රධාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම අනුගමනය කිරීමට පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් ලැබීම ඉතාම අවශ්‍ය වෙන නිසා අප මේක ප්‍රථමයෙන් සංසස්කන්ධය යනවා දේශනා කරලා එය මහා සංසදෝෂයන් අපේ ඉදිරිපත් කළේ. අද මේ කොටස් අප ප්‍රකාශ කිරීම කරන්නේ උදාය මහා පුණ්‍යස්තෝත්‍රයේ ධර්ම දේශනා කරන කෙනෙක් මතක කරගන්න කළා ප්‍රශ්න 10ක් ඒ ප්‍රශ්න 10 ගැන දෙකෙන් 10 තමයි මේ විදිහට සිටින්නේ කියන කාරණාව තේරුම් ගන්න. නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට සෑම යෝගාවචරයක් සිටින්න පංචස්කන්ධය අරමුණු කරගෙන භාවනා කරන්නට ඕන. ඒ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැකලා භාවනා කිරීමට හැකියාව දෙන්න ඕන. මේ පංචස්කන්ධයෙන් අරමුණු කරගෙන භාවනා කරන විට එක එක යෝගාවචරයන්ගේ සමාන ලබා ඇති ඒ පාරමී සම්බද අද දවස් සම්මත තැනසෙන්න සද්ධා වේදිය සත් සමාධි ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් වේදේ මාර්ගකාරයන් හදත් ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අතුවෙන සම්මත පංචස්කන්ධයේ දෙකේ අරමුණු සැලෙන්න කණිතියන කාරණාව වෙනස් වෙනවා සමහර කෙනෙකුට නාම රූප දෙක පමණක් කරවන කරගෙන භවනා කරද්දී මොනවා කියන්නේ කියලා. තවත් කෙනෙකුට පංචස්කන්ධය අනුව කරන්නට සිදෙනවා. තවත් කෙනෙකුට ධාතු හයක් වශයෙන් මේ පංචස්කන්ධය බෙදමින් භාවනා කරනවා අවබෝධ කර ගැනීම. තවත් කෙනෙකුට ධාතු 18ක් වශයෙන් තවත් රෝගාවචරයකට ආයතනයන් හයක් වශයෙන් නැත්නම් තව සමහර රෝගාවචරයකට ආයතන තුනක් වශයෙන් මේක භාවනාවට නම් ගන්න ඉඩදෙනවා. සමහර විට පටිච්ච සමුප්පාද ධර්මයන් වශයෙන් හෝ හේතුඵල ධර්ම වශයෙන් හෝ එසේත් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දැකීමෙන් නිර්වාණය අවබෝධ කරගන්නට සමහර යෝගාවචයන් හැකියාව දෙනවා. මේ දෙකේ වෙනස්කම් සඳහා පවතින්නේ මේ යෝගාවචරය විසින් පසුගිය ආත්මවලදී ප්‍රගුණ කර ඇති භවනා ක්‍රම අනුව සහ එලෙසින්ම ඒ යෝගාවචරයේ සුපත දැක්වූ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අදුපාඩමත අනුව වැඩිකම් මත. ඒකට මේ පිළිබඳව තිතා සරල කාරණ කීපයක් අපට ආදී විකාමත් අවශ්‍ය වෙන නිසා අද ඒවා හඳුන්වා දීමට පමණක් සරලව ඉතා කෙටි අනුශාසනාවක් වීමටයි සාකරන්නේ. අපි පළමුවෙන් නාම රූප කියන දෙක විස්තර කරන්න ඕන. ලාමනෝක කියනකොට මේ ඇයට එක දවසක් අපි යම්කම් සීපත් කිරීමක් කළා මතක ඇති. සමාගයේ කය සහ චිත කියන දෙකට කයක රූපේ කියලා චිතට නාමය කියලා සාමාන්‍යයෙන් කතා කරන දෙයක් බව අපතකාර කළා. ඒ කියන්නේ කය සහ චිත කියන දෙකට රූපේ සහ නාමය කියලා අපිට සරල වශයෙන් කියන්න පුළුවන්. මේ නාමය සහ රූපය දෙන්නට ගැනීමේ ශක්තියක් නැහැ යෝගාවචරයෙන් තියෙන දෝන. ඒ නාම රූප දෙක වෙනකරන කරුණ අපේ ඒ වෙනකරගත හැකි නාමයට කියන්නේ නාම රූප පරිච්ඡේද නාමය කියලා. නාම රූප දෙක වෙනකර දැක ගැනීමේ දැක්වීමට හැකියාව ඇති ඥානය කියන එකයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එක අදහස් කරන්නේ. එම නිසා තමයි යෝගාවචරයේම මේ නාම රූප දෙක දෙන්නෙන් භාවනා කරන්නට හැකියාවක් ලබා ගන්න ඕනේ. උදාහරණයක් අපිට පාට කරනවා නම් ආස්වාද ප්‍රාස්වාද කරන ක්‍රමයේ භාවනාවේ නිරතන යෝගාවචරය ඒ ආස්වාද ප්‍රාස්වාද වායව දහස ඒකට ප්‍රතිපදව සමාගයේ ශරීරය රූපේ වශයෙන් එලෙසින් මේ ලක්ෂණ සිත නාමයේ වශයෙන් බලමින් අවබෝධ කර ගන්නවා නම් ඒකයි. මේ හැතරීමේ භාවනා කරන යෝගාවචරයන් දෙන්නේ හැතරීමේ උදර කොටස රූපේ ඒවා සම්බන්ධ මුළු කායන රූපය ඒක දැනගන්නා සිතනාන්නේ කියලා වෙනමකින් අවබෝධයක් ඇති කරගන්න ඕනේ. දහස මනසකාර භාවනා කරේ ප්‍රමාණම් පටවිය ආදී දහස කොටස් රූපයේ ඒවා දක්න සිතනාන්නේ කියලා අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ විදිහට පරිභාවනාවක නිරතව මේ නාමය සහ රූපය වෙන් කරමින් භාවනා කරන්නට අප ඉගෙන ගන්නට ඕන දැනගන්න ඕන. මේ නාම රූප දෙක නිසා කරන වශයෙන් කයසාහිත කියලා අපි දැනගන්න කලකට ඊට වඩා එකක් කියන වශයෙන් අද අට නිරූපණය කොට දැක්වීමට අප අදහස් කරනවා. පංචස්කන්ධය යන කතා කරන එක නාම රූප දෙක කියන්නේ නාමය කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකම රූපේ කියන්නේ රූප සංකේතය. එතකොට මේ විඥානයේ කොටස් හතරකට බෙදලා මේ පංචස්කන්ධය විස්තර කරන වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ. මේක සාමාන්‍යයෙන් ඕනෑම යෝගාවචියට දැක ගන්න පුළුවන් වෙන කරන්න පුළුවන් ධර්මයක්. මේ පංචස්කන්ධ ධර්මයන් ගැන කියනවා නාම රූප ධර්ම වෙන දෙයක්. බොහෝ සූත්‍රවල ඔය මධ්‍යම කාය සම්මාදී කියන සූත්‍රෝ දක්වා දෙනවා නාම රූප විස්තර කරලා වෙනස් ආකාරයෙන්. නාම රූපات විස්තර කරන්නේ වේදනා සංඥා චේතනා පස්සෝ මනිකාරෝ ඉදන් යති නාමං සත්තාවත මහා භෝතා සතමන්ත මහා භෝතාන උපාදායෝ පං ඉදන් යති රූපං ඉතින් ඉදන්ත නාමං ඉදන්ත රූපං ඉදන්ත නාම රූපං කියලා එවැනි මේ සම්මාදිකයේ සූත්‍රවල ඒ පාඩේ විද්‍යාන සංකේතවල තියෙන අදහස් නිසායි දේශනා සංඥා චේතනා පක්ඛව මනසිකාරෝ ඉදන් චේතනාමන්නා මේ කියන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශය මනසිකාරයෙන් කොටස් පහකට රූපේ කියන්නේ සත්කාරෝ මහා බල සතර මහා භූත පටලයා කෝටි දේවායතන ධාතු අතර සහ ඒ ධාතු අතර නිසා උපදින උපාදාය රූපවලට රූපේ කියන්නේ. මේ නාමයක් රූපයක් කියන කොටස් දෙකම එකතු කරලා අපි නාම රූපය කියලා ප්‍රකාශ කරනවා. මේ මේ වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ වේදනා ස්කන්ධය, සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ සංඥා ස්කන්ධය චේතනා සහ මානසිකාර කියන කොටස් දෙකෙන්ම දර්ශනයේ සංස්කාර ස්කන්ධය ස්පර්ශය කියන අදහස් කරන්නේ විඥාන ස්කන්ධය අර්පණ දර්ශන ගන්න බලන විට ඉන්දිය දක්වා තිබෙන්නේ නාම ස්කන්ධ හතරයි නාමයෙන් වශයෙන් මේ විදිහට සමහර යෝගාවචරයේ මේ නාම රූපයෙන් ගන්න හැකියාව ලැබෙනවා භාවනා කරන ජීවනෝ ඊට වඩා ගැඹුරු නුවණක් ඇති යෝගාවචරයන්ට නාම රූප කියන එක සායෝනික වශයෙන් අත්දැකන විට අත්දැකීමක් කියන්නේ වෙන්නේ නෙවෙයි. ඇත්ත වශයෙන්ම නාම රූප කතාවේදී සෝතේ කියන එක නාමයේ තුලම තිබෙන නාම ධර්මයක් කියලා අවබෝධයක් ඇති වෙනවා. කියන්නේ සෝතේ කියන්නේ නාමයේ තුලම තිබෙන නාම ධර්මයක් කියලා. මේක මෙහෙට සත්‍ය වෙනස් කරනවා. භවනා දිනු කෙනෙකුට පමණයි තේරුම් ගත හැක්කේ. දැන් මේ ලෝකයේ අනන්ත රූප තියෙනවා මේ දායකට තියෙන රූප. නමුත් මේ දේශිකාන බලන විට ඒ රූප එකක්වත් රූප අලමනක් කියලා නෑ. මොකද ඒ රූප රූප පාඩේ තිබුණට ඒ අනන්ත කිසිම සිතේලක් අපේ සංකාන තුළ මේ වෙනකොට එන්නේ නැත්නම් ඒ රූප වල ඇති වැදගත් ප්‍රමාණය තමයි දේශිකාන බලන විට. මේ ලෝකයේ අනන්ත ස්කන්ධ නිරන්තරයෙන් පවතිනවා. ඒ කිසිම සංකයක් මෙන්න මේ පිටාන බලන විට වැදගත් භාවයක් ඉස්සලන්නේ මොකද ඒ පිට ඒ භාග්ද සිතට අරමුණ එන්නේ නැති නිසා. නමුත් භාවනා කරන යෝගාවචරය රූප ආරණ රූපවල වැදගත්කමක් දෙන්නේ මේ බාහිර රූපවල පැවැත්මේ මේ බාහිර රූපවල සිතට අරමුණ එන්නේ. ඒ කියන්නේ රූප සංඥාව සමාගයේ සිත තුළ ගැටීමයි රූප කියන එකෙන් අදහස් කරන්නේ නාම රූප කියන එක විස්තර කරන්නේ කායයේ වශයෙන් බලනකල්ලි එකක් දුන රෝගාවචරයකට ඒ දකගන්නට පුළුවන් වෙනවා මේ කොයි ආකාරයකින් නාම රූප දෙක වෙන් කරගෙන බලන විට මේ නාමයේ සහ රූපයේ ගැන වෙනසක් තියෙනව අවබෝධ වෙන මේ නාමය අනිත්‍ය ධර්මයක් රූපය අනිත්‍ය ධර්මයක් යන ආකාරයට තියෙන අවබෝධය තුළින් වුණා කෙනෙකුට නිර්වාණ ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ගැඹුරු ප්‍රඥාවක් ලැබෙන කෙනෙකුට. පාරමී ශක්තිය ඉන්නේ කෙනෙකුට. ඒ කියන්නේ අර පංචස්කන්ධ වශයෙන් මොහොතක් වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ බෙදලා දැරීමට වඩා නාම රූප දෙකෙන් වශයෙන් දැකීම පමණක් ප්‍රමාණවත් වෙන නිර්වාණ ධර්ම අවබෝධ කරගැනීම. දැන් මේ මොහොතේ ඉඳලා අපි කියන ආකාරයට කියන්නේ උදාහරණ සමාගයේ නියමකය දෙක සමාගයේ සුතුම් බල ඇත්තට කියන්නේ සිත මත කය මත පිටින් සිත ගෙනියන්නේ මේ තමයි මගේ රූපය මේ තමයි මගේ රූපය කියන අදහස එතකොට ඇති වෙන්නේ රූපස්කන්ධයේ සමාගයේ රූපස්කන්ධයේ ශරීරයේ සිතින් බලන්න සිත ගෙනියන ශරීරයේ සිට සිත පාදයක් පස්සෙන් සහ අනිත් පැත්තට ඉතේ සිත පාදේ දක්වා සිත ශරීරය මත ගෙනෙන්න ඕන. අනිත් පැත්තෙන් එලෙසම ශරීරය මත ගෙනෙන්න සමාධිය සිත ගෙනෙන්න. මේ විදිහට කරන්න අපිට මේ සමාජයේ ශරීරයේ තමයි රූපේ කියන්නේ මේ ඒ ශරීරයේ මතකතුන් වෙනුවෙන් ලබන සිත තමයි අප නාමය කියලා හඳුන්වන්නේ. මේ දෙක ගැන අවබෝධ කරගන්න මේක තමයි නාමය. මේක තමයි රූපය. රූපය කියන්නේ තමයි ශරීරය. ඒ දක්ෂිනා සිත නාමය. ශරීරයේ මතකනේ සිත කියන්නේ. දැන් කල්පනා කරන්න මේ ශරීරයේ සිතක් හැර මෙතන වෙන ධර්මතාවයක් තිබෙනවාද වෙන මම කොහොමද ආඥා කියලා දෙයක් තියෙනවාද එහෙම නැත්නම් මේ දෙක සමානද පවතින්නේ දැන් සමාජයේ ශරීරයේ මොනවද ශරීරයේ සිටින් බලන ඒ ශරීරයේ මතින් සිටින්නේ එතකොට ශරීරයේ තියෙන චිත දෙක බලනකොට චිතක් තියෙනවා දැන් ශරීරය චිතක් නාමය රූපයක් එකක් තිබෙනවා මේ නාම රූප දෙක හැර මෙතන හස්තයේ සිටිනාද ස්ත්‍රියක් සිටිනාද පුරුෂයෙක් සිටිනාද එහෙම නැත්නම් ආත්මය වශයෙන් සිටිනාද කියලා ටිකක් විමසන්න රූපයේ රූපේ පාදයේ ඔහේ පවතින ධර්මයක් සාභාවික ධර්මයක් අත්‍යවශ්‍යයි. සමාධිය සිතත් මේ මේ තියෙන නැති නැති යන නාම මාත්‍ර ධර්මයක් ස්වභාවික ධර්මයක් මේ සිත හැර ඇත්ත වශයෙන්ම පස්සේ වශයෙන්ම මෙතන පස්සේ ගන්නට නෑ ගහනයක් වෘත්තේ කියලා ගන්නට නෑ සාමයක් තිබෙනවා රූපයක් තිබෙනවා එතනයි මේ අවබෝධය දැන තියෙනවා බලන්න ඥානයක් තිබෙනවා, රෝගයක් තිබෙනවා, එතමනයි වෙනස් සත්‍යයක් නැදම සිද්ධාමාන්නේ නැහැ. දැන් අපි ඔක්කොම මෙතන මැරෙනවා, මෙන්න වැටෙනවා. අපේ ශරීරයේ නියම පැත්තකට එකපාරට වැටෙනවා. හරියනේ තිබුණත් ඒ මානසික මම කියලා මගේ කියලා කතා කරන්නේ මගේ ආත්මය කියලා කතා කරන්නේ ඒ මගේ බවක් හෝ ආත්මයක් හෝ ඇතිවන්නේ සමාජයේ සිට ප්‍රාණය දෙකෙන් තාක්කල් සමානයි. මේක තේරුම් ගන්න. සමාජයේ ශරීරය දැන් නැවී වැටුණොත් ඒ ශරීරයට මම කියන්නේ මගේ ආත්මය කියන්නේ ඒක තමයි මම කියන්නේ. මේ පිට සහ කාණේ දුරය පිටින් තාක්කල් පමණයි අපි මෙතන සත්‍යයේ මා කියන සංකල්පයට එන්නේ. දැන් මේ අවබෝධය තුළ කලින් තේන රූපස්කන්ධය මත පිටින් සිත විඥාන ඉතේ සිට එකපට බඳ දිනවම දැකින දාන පාදාන දෙදක්වා ඒකට නාටපත් අනිත්‍යයෙන් එසේ ගින්නේ නැත්නම් මේ විදිහට පිළිපදින්න. ඒක හරියට බලනවා කියන තමයි. ඒකපත් පපුවට හරියට ගින්නේ නැකොට හිත දෙක හිත හරිය බලන්න හිත නැහැ. පපුව දෙක දෙක සමාගයේට ගෙන්නනකොට මේ පහළ ශරීර කොටස් දෙක කිසිම බලන කන්නේ අර ඉන්ද්‍රියවල දැක්ක කොටික නැති නැති යනවා නිවිදී යනවා නිවිදී යනවා මේක දැකදක දැන පුළුවන් නම් අර කයින් කය මතක තියාගෙන යන්න. පළමුවෙන් පළමුවෙන් ලැබෙන්නේ නාම ධර්ම මුලින්ම යන ආකාරයේ දකින්න පුළුවන් නම් බොහොම හොඳයි. සංසිඳීමේදී සම්පූර්ණයෙන්ම දැනෙන්නේ යන සම්පූර්ණයෙන්ම නිවිලා මේ කයත් අත්යෙන් කියවත් මලමියන්ගේ පැත්තකට දිවිවනා නම් මෙතන මම කියලා ගන්නට කොහොමද ඉතිරවන්නේ කියලා දැන් බලන්න. සෝපස්කන්ධයේ පැත්තට වේසිකලා නම් නාමස්කන්ධයේ නිදුණා නම් නාම රූප දෙක නැති කියන මෙතන කුමන ධර්මයක් මම කියලා ගන්නට හෝ ආත්ම වශයෙන් ගන්නට ඉස්තර කරනවා කියනවා. ඇත්තෙන්ම කිසිවක් හේතවන්නට හැකියාවක් නැහැ හේතවන්නට දෙයක් නැහැ. මේ ජීවිත සමහර කෙනෙක්ට පුළුවන් ශූන්‍යතාවය එක් බවට පත් කර ගන්නද එතනක් නාමයක් සහ රූපයක් තිබෙනවා. ඒ ශූන්‍යතාවයේ පිටපත් වූ කෙනෙක් සිටිනා එහි නැති නාමයක් සහ රූපයක් නැතිව කරන්න. ඒ සිතේ සිට සමාධියේ රූපණ තේමී බලහස අහසේ පාවෙනා බල සත්‍යයක් ශූන්‍යතාවයේ ඒ ශූන්‍යතාවයේ ආකාශ ධාතු රූපයක් සිට දැනෙන නාමයක් ඒ ආකාශවත් රූපික ස්වરૂපයේ රූපයක් කියන දැනෙන දෙක නාමයක් මේ විදිහට ඒ දෙක දෙක මායම් මාර්ගයට බලලා ඒ දෙක දෙකෙන් දෙකට අයින් කරන්නේ ඊට වඩා ගැඹුරු බවක් අත්දකින්න පුළුවන් වෙනවා මේ ධර්මයන්ගේ අන්තිමට ධර්මයන් අනිත්‍ය ධර්මයක් වෙනා නිත්‍ය ධර්මයක් නෙවෙයි ඒ කාමයේ නම් ඒ කාමයක් වශයෙන් ගන්නට තේසවන්නේ කිසිවක් එක නිසා මේ බාධාක ධර්මයක් ඒ ධර්මයේ පවා අනිත්‍ය සමානයි කියලා හරි අවබෝධයක් ඇති වෙනකල් අපගේ සිතට නිවන කරගන්නවා මේ මා ප්‍රකාශ කරන නාම රූප දෙක පමණක් පරිමන් කරමින් කෙනෙකුගේ සිත නිවනට පත්වන ආකාරය පිළිබඳ ඉතා සරලව සිටින වස්න කීපයක්. දැන් කෙනෙකුට මේ තත්ත්වය අවබෝධ කරගන්න බැහැ. ගැඹුරු විස්තර ලෝක ප්‍රඥාවක් තිබෙන්න ඕන, පොළොව ප්‍රඥාවක් තිබෙන්න ඕන. මේ විදිහට නාම රූප දෙක මේ දැකලා නාම රූප වෙන් කරන නාමයෙන් ආරෝප හේරපත්තේ නැතිව අවබෝධ කරගෙන ඒ නාමයක් අනිත්‍ය ධර්මයක් රූපයක් අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් කියන අවබෝධය තුළ නිවන් ලබා ගැනීමට අපොන්සත් ගමන යෝගාවචරයන් විසින් පංචස්කන්ධය අරමුණු කරමින් ජීවන සාර්ථක කිරීම සඳහා උත්සාහ ගන්න ඕන අප මේ වාරයේදී පංචස්කන්ධය අරමුණු කරගෙන ඒ පංචස්කන්ධය විස්තර කරන පංචස්කන්ධය බලන කරන භවනා කරේ ආකාරයෙන් ප්‍රකාශ කරලා අනුබලය කළා. දෙකේ සාමකාමීව සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න දෙන්නේ කියවලද එනිසා ඒ ක්‍රමයේ නැවත දැන් අප ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ඒ නාම රූප අරමුණු කරමින් ගුවන් යන්නට බැරි නම් පංචස්කන්ධයත් අරමුණු කරමින් ගුවන් යන්නට අපොහසත් වෙනවා නම් අපි මේ පංචස්කන්ධයේ වෙනස් ආකාරයකින් බලනවා ධාතු හයක් වශයෙන්. මෙතෙන්දී මේ ධාතු හයක් වශයෙන් බලන්නට අවශ්‍ය වන්නේ සමාගයේ රූපේ හෝ කියන රූපස්කන්ධයේ හෝ අන්‍යයේ රූපස්කන්ධ කෙරෙහි බලවත් සංදරාගයක් ඇති එලෙසින්ම රූපයේ තුල ආකාශයට මම ඇත කියන හැඟීම බැරි වැඩිපුර ඇති යෝගාවචන දෙතනයි. රූපයේ කෙනේ බලවත් වූ සංලයක් කාර්යයක් ඇති සමානයේ රූපාවය රූපකේ බලවත් වූ සංලයක් කාර්යයක් ඇති. එලෙසින්ම රූපයේ තුල තමා පිහිටා ඇත නැත්නම් තමාගේ ආත්මය රූපයේ ඇතිවෙන හැඟීමෙන් බර වූ යෝගාවචන මෙතෙන් මේ කියන හය ආකාරයෙන් දහසමයක් වශයෙන් මේ පංචස්කන්ධයේ බෙදා භාවනා කිරීම තුළින් මම අවබෝධ ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරගෙන සද්ධාතරෝයන් වික්ඛෝ කුරිස්සෝ මහණෙනි මහණෙනි සත්‍ය කියන්නේ ධාතු හයක් චේතනිකයි ධාතු සද්ධාතරෝයන් වික්ඛෝ කුරිස්සෝ ඒක ධාතු නමස්තේ දෙකම පාඨය. ඉතින් මේ රූපස්කන්ධය පිටත එක ධර්මයක් වශයෙන් බැලුවේ. පංචස්කන්ධය බලනකොට රූපස්කන්ධය එක ධර්මයක්. නාම රූප දෙක බලන රූපස්කන්ධය එක ධර්මයක් වශයෙන්. මෙහිදී සම්මේ ධාතු වශයෙන් බලනකොට රූපස්කන්ධය කොටස් පහකට බෙදලා මෙන් කරලා බලනවා. තුමක් නිසාද රූපයේ කියන ඡන්දරාගයේ උසා පහයෙන් ඉවත් කිරීමට හැකි වන නිසා. ඒ ධාතු පහට අන්තර්ගත වන්නේ පඩේ ආපෝතේජෝ වායය කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුවයි කියන ඒ ධාතු පහ. හිත විඥාන ධාතුව වශයෙන් මෙහි ගණන් ගන්න. මෙතන තමයි ධාතු හය. පඩේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. පඩේ ආපෝතේජෝ වායය මූල ධාතු හතරයි ආකාශ ධාතුයි පහයි ඒ ඔක්කොම රූප සංදේ. විඥාන ධාතුව නාම සංදේ. මේ මේ රූපේ කොටස් පහකට බෙදලා බලන්න. මේ රූපේ කොටස් පහකට බෙදලා බලනකොට මේ රූපය තුළ මේ කොටස් පහ හැර වෙන ආත්මයක් නැති බව එහෙමයක් කියනවා කියලා ගන්නට කිසිවක් තේරෙනවන බව අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීම ලබා ගැනීම සඳහා තමයි ඒ ධාතු වශයෙන් පංචස්කන්ධයේ බෙද බෙදා බලන්නේ පංචස්කන්ධයේ අරමුණු කරමින් භාවනා කරන්නේ. එතකොට පඨවි ධාතුවේ කියන එකේ අදහස පස් ගතිය කියන එක කියන්නේ පද ගතිය මුද්ද ගතිය ඒකේ ලක්ෂණය ආපෝ ධාතෝ කියන්නේ වතුර ගතිය සිතමනය කියන එක. මෙතනින් රූපයේ සිතමනය කියන ලක්ෂණය. සීතෝ ධාතෝ කියන්නේ රක්ෂණය හෝ සීතලය. මේ රක්ෂණ භාවය හා සීතල ස්වરૂපේ තමයි ඒකෙන් ලක්ෂණය. වායෝ ධාතෝ කියන්නේ සුළඟ හින්දෙන ස්වરૂපේ හැම හැකල හැකල ස්වરૂපේ වෙන ස්වરૂපේ කියන ලක්ෂණය. මෙන්න මේ ධාතු හතරෙන් මූල ධාතු හතරෙන් තමයි ලෝකේ ස්ථාන කරගන්න තියෙන්නේ රූප ධාන. මේක පහතෙන් අවබෝධ කරගන්න සංස්කරණ උපමාවක් මානේ කියන්නේ. අපේ මේ කපත තියෙන අමුකොලයක් දෙවිත් නැති අමුකොලයක් අරගත්තු මේ කොලේ තුල පවා ඒ ධාතු හතර ඇති ආකාරයේ මේ ඇද දැක ගන්න පුළුවන්. ධාතු තියෙන අමුකොලයක්. මේ කොලේ අපි කලලා ඒකේ තියෙන විස අපිට වටහා ගන්න පුළුවන් කොලේ තියෙන විස වර්ගයක්. මේ ඉස්න වර්ගයක්. ඒක තමයි මේ පොළේ තියෙන ආකෝපතිය වතර දකින. ඇත්ත වශයෙන්ම පොළේ පැත්ත තමයි අපිට කියන්නේ මේ වතර තියෙනවා කියලා. නමුත් ඒ පොළේ සරල විස්වාට පසු අපිට ඒක තියෙන සිද්ධාතින් වස්තාන පුළුවන්. ඒ දෙකගතිය වලින් කතා කරන්නේ මේ පොළේ තිබුණ ආකෝප ධාතුවයි. මෙතන මේ පොළේ තියෙන සිතමයක් ප්‍රශ්නයක් හෝ සිතේ ස්වરૂපයක් ඒක තමයි මේ කියන තේජෝ ධාතුව. මිනිස්සුන් මේ කොලේ හිතුවිලා නැහැ වේදනා වගේ සිංහල ස්වරූපයක් තියෙනවා ඒ සත්‍යයේ ප්‍රබෝධමත් ස්වරූපයේ දුක්න ස්වරූපයේ පවතින්නේ වායු ධාතුව නිසා ඒකයි කියන වායු ධාතුව මේ කොලේ තියෙන ඒ දුකකට සම්පූර්ණ වූවලාට පස්සේ ප්‍රබෝධ භාවයට පත් වෙන සම්පූර්ණයෙන්ම ජල කොට ඉවත් කළා නම් ඒක සම්පූර්ණයෙන්ම පස්සන ස්වරූපයකට පත් වෙන අන්න ඒ කච්චේ තමයි ඒ කියන පඩේ ධාතුව මෙයාට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේ කොළේක පවා පටවි ධාතුව තියෙනවා ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව තියෙනවා වායු ධාතුව තියෙනවා. ඊ ආකාශ ධාතුව තියෙනවා. ආකාශය කියන්නේ හිත් ලෝකයේ කියන්නේ මොකක් කිසිවක් නැති භාවය කියන්නේ. දැන් අපි අත් දෙක දෙපැත්තට දික් කළොත් ඒ නෑ කිසිවක් නැත්නම් එතන කිසි බවක් නෑ ඒක තමයි පාසනාවක්. මේ කුලෙක් නැතිවම සිද්ධාන ඒ වගේ ඉන්නට තියෙනවා ලොකු කරලා බලන්න පන්නන්න බැලුවම තේරෙනවා ඒ සියුම් සිද්ධාන් තුළ තේන ආකාශ ධාතු මේ විදිහට පංචවේ ආකෝෂිතෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුයි ඒ කුලෙක් දෙනවා. මේ වගේ තමයි රූපස්කන්ධය මේ රූපස්කන්ධයේ සෑම කොටසක්ම නිමිති දැක්කේ මොනවා කියන දහස් හතරයි. දැන් අපි උදාහරණ කරමු අපේ සංඥා. මේ සංඥා පිටමනයක් තියෙනවා. මේ සමහර සංදේශයන් මේ දැන් සමහර නම් සම්පූර්ණ දේශනාව සිටින කෝණය ගැන කතා කරනවා. මේ පිටමනිය තමයි විඥාන කෝණය. මේ සංවේදීක ලක්ෂණයක් කියන එක තේරුම් මේ තමයි හැකියේ නැහැ, වේගල නැහැ, සම්පූර්ණ ප්‍රභාත් සමාවේශ ප්‍රබෝධමත් ස්වરૂපයෙන් තියෙන වායව ධාතුවේ පවතින නිසා. මේ වායව ධාතුවේ ස්වરૂපයක් කියන්නේ. ඒක තමයි මේ කියන වායව ධාතුව. මේ සංකේත කියන දෙකේ සම්පූර්ණ නිවස්සලා නම් වතුරකට සම්පූර්ණ නිවස්සලා නම් මේක සබා සතපකමත්තේ නැත්නම් මෙලෙසාපකමත්තේ දින සත්‍යයටපත් වෙනවා. ඒක අපට සුදු කරන්නට පුළුවන් පස්තෝ රෝගයකටපත් වෙන පක්ෂතින පරිවර්තනය වෙනවා. අන්න ඒක තමයි කියන පටලේ ධාතුව කියන්නේ. මේ විදිහට බලනකොට මේ ශරීරයේ ඕනෑම කොටසක් බලන අපිට දැක ගන්නට පුළුවන් මේ සෑම කොටසම ඇතුළේ තියෙන කියන ධාතු හතරක් තියෙනවා. එතකොටින් පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ කියන ධාතුවත් එකට සම්මිශ්‍රණ වෙලා ප්‍රවතුනා. ඔය පොත්පත් දක්වා තිබෙනා තේරුම් ගැනීමේ පහස සඳහා පඨවි ධාතුව අධික කොට මේ ශරීරයේ පඨවි ධාතුවක් වෙනවා. එලෙසින් ආපෝ ධාතුව අධික කොට ආපෝ ධාතුව කියන තේජෝ ධාතුව වායෝ ධාතුව කියන කොට අධික ඒවා ඒ ධාතු වල නම් වෙනස් වෙනවා. ඒක කියන්නේ අදහස් කරන්නේ අනිත් කොටස නැහැ කියලා. දැන් අපි අර සිල්පොල් භාවනා කරන තාක්ෂණය මතින් පායේ කේසාදෝ මානපාදන ආදී වශයෙන් කියන මත්තලොන් ගන්නන් පාටේ ගමන කොට සිස්තේන පටවි ධාතු අධිකනිකා එහි ඒ කොට සිස්තද පටවි ධාතු කොටස් කියනවා පෙන්වන්න. එක්සත්යෙන් මම පොබ්බෝලෝ සංසේදෝ මෙන්දවත් සත්තා කියලා සංඝන් කාලස්සාම සංකේත කොට කොටස් 12. එකතන කරවලේ ආදී කොටස් 12. ආපෝදති අධිපතිතා ඒවා ආපෝදක කොටස් 12 කියන පොත්වල දක්වා තිබෙනවා. මේ වැක්සින් අපේ යෝවායුත් පටන් ගැනීම කොටස්. එනිසින් අපේ ශරීරයේ උෂ්ණත්වයක් හතරක් තිබෙන බව දැනන සාමාන්‍ය 98.4ක පැරණියි 98.4ක අපේ උෂ්ණත්වයක් පවතින ඕන ගැනීමක වැඩිම අන්න ඒ උෂ්ණත්වය සංකාපන තීව්‍ර භාවතුමත් හඳුන්වනවා සමහර විට අපේ අජ්ජන, සාධන, පපෝධන, අස්ධන මේ වගේ දෙවි ඇති කරන තීව්‍ර භාවතුන් තියෙනවා පරිධාන තීව්‍ර භාවතුන් මේ බසඳනවා අපි කන බොන ආකාර දිරවන්නේ සගේ ආමාශයට ගලන එන්සයිම් ගැන පොඩක් තියෙන තේජෝ ධාතුවේ ඒ ආහාර පිටමීමට උපකාර වන තේජෝ ධාතුවේ තියෙන පාචක තේජෝ ධාතුව කියලා. එලෙසින්ම මේ අන්තේ ශරීරවල ජරාදීන භාවයේ පත් කරන තේජෝ ධාතුව ප්‍රශ්නයක් තිබෙනවා ඒකට කියනවා විරාපණ තේජෝ ධාතුව කියලා. මෙන්න මේ විදිහට දීර්ඝ දහස් කොටස් අතර ප්‍රතිපත්තිය කරනවා කියනවා. ඊට අමතරව වායු කොටස් හයක් තියෙන ගුණම් කොටස් හයක් තිබෙන බව දක්වා තිබෙනවා බස්සත්වල එකම වායු ධාතුව ඒ ඒ සිදුවන ක්‍රියාවලිය යන කොටස් හයද නැත්නම් පවතින ස්ථාන යන කොටස් හයද කරන්නේ. ශරීරයේ විඳ බලා ගන්න කරන වායු ධාතුව තියෙන අභිස්පාර යම් අපේක්ෂා කරන විට ඈනුන් නැමවිත වචන පිට කරන විට සිනහා කරන විට කතා කරන විට අපේ ශරීරයේ උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. ඒ වායෝ ධාතුව මේ දක්වල අදින්නේ නැති නිසා තමයි ශබ්ද පිට වෙන්නේ. ඉතින් ශරීරයේ උඩ බලා ගමන් කරන වායෝ ධාතුව රුද්ධංගම වායෝ ධාතුවයි නම් කරනවා. ශරීරයේ පස්ස පසපස බලා ගන්න කියන්නේ පහළ බලා ගන්න කරන ධාතු කොටසක් තියෙනවා ඒ ධාතු කොටස ඔය මල මුත්‍රා පහ කරන දෙලෙන අවස්ථාවලදී ඒ අතෝපම වායු ධාතු නම් හැඳින්වෙන එතන කාර්ය ධාතුවක් ඇති බව දක්වා තිබෙනවා. තවත් තියෙනවානේ බඩ ඇතුලේ උදරණය ආමාශය ඇතුලේ වායු ධාතුවක් ඒකද කියනවා සුචිත්තේ වායු ධාතුව. තව තියෙනවා බඩ ඇතුලේ ගමන් කරන වායු ධාතුවක්. ඒකට කියනවා කොට්ටසය වායු ධාතුව. කොට්ටසය. තව වායු ධාතුවක් කියනවා අපි ආස්වාද කරන ආස්වාද කරන. ඒකට කියනවා ආස්වාද ආස්වාද වායු ධාතුව කියලා. නවදාතවත් කොටසක් වෙන අපෝ අංගපතන ක්‍රියාත්මක කළමේ ඇති වාය දාතවත්. දැන් මුලගම නැතෝ පොන්ති පොන්ති පස්සේ මුලගම පැත්තට නැගෙනවා. ඒ පැත්තට යනොත් ඒ පැත්තට යනවා අනිත් පැත්තට යනොත් අනිත් පැත්තට යනවා. ඒ විදිහට කොළන් සම්මාපැත්තට අනුව ඒ කුඩාගත් නැවි යනවා. මේ ආකාරයෙන් අපගේ සිතට අනුව වායු ධාතුවක් එපදිනවා ඒකට අනුකූලව අපේ ශරීර කොටස් ඒ පැත්තට හැරෙනවා නැමෙනවා. ඒකට කියනවා අංගමහාකාරී වායෝ ධාතුව කියලා. මෙන්න මේ විදිහට වායෝ ධාතු කොටස් හයක් තිබෙනවා. මෙන්න මේ කොටස් ටික හැර පඨවිය ආපෝය තේජෝ වායෝ කියන ධාතු කොටස් හතර හැර තව තියෙන එක දෙයක් තමයි ආකාශ ධාතු මේ රූප කොටස තුළ. ආකාශය කියන්නේ භාවය එක කියන්නේ නාස්කෝලයේ තුල, කම්කෝල තුල, මෝහ තුල, මුදරේ තුල මේ ආදී ස්ථානවල මේ ආකාර ධාතුවක් දෙන්නේ කියන මුල් ශරීරේ පුරා රෝමකෝප කියලා ඒ රෝමකෝප වලින් තමයි මේ වාරණේ දහඩිය පවා නැත්නම් රෝමකෝප තුල පවා තිබෙනවා මේ කියන ආකාර ධාතුව. හරියට මේ අපේ හැම නිබ්බදයක් වගේ නමුත් මේ විදිහට ඒක තේරෙන්නේ හැම පැත්තකම සිදුවෙන වාසියක් විශ්ිකනවා. නමුත් මේ විදිහට තේරෙන අර ලොකු කරලා බලන කණ්ණාඩියක බැලුවොත් ඒක අපිට දකින්නට පුළුවන් වෙනවා. මේක මේ ලක්ෂණයට දෙන්නේ තම ඇත්ත වශයෙන්ම මේ වදයක් වගේ සිදුවෙන දහක්. සිද්ධාර්ථ මහත්මයා කියන මේ රූපස්කන්ධයේ දෙකින් කොටස් පහකට අපි දෙනවා. පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තීජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කියලා මූල ධාතු හතරකට දක්වා ආකාශ ධාතුව මේ අනිත් ධාතුවට. මෙන්න මේ කොටස් පාන හැර තමයි ශරීරය තුළ ආත්මයක් තිබෙනාද දෙකක් තිබෙනාද නිමේ තිබෙනාද කියලා විමසන නිසා බලන විට පැහැදිලිව පේනවා මේ ධාතු හතර හැර වෙන කිසිවක් මේ ගන්නට නැහැ කියලා. සත්‍ය වශයෙන් වාසියක් නැහැ සත්‍ය වශයෙන් ගැඹුරු කියන්නේ කියලා ගන්න දෙයක් නැහැ මේ මූල ධාතු වල සහ ආකාශ ධාතු පමණක් නේද කියන්නේ කියන අවබෝධය ඇතිවන විට මේ රූපස්කන්ධයේ කියන පාස්නාව චන්දරාගේ අයින් කර ගන්න දෙයක් උපහාර කරනවා ඒ අවබෝධය ප්‍රකාරයි ඒ රූප රාගයේ රූපයේ පවත්නාව බලවත් වෙනස සහ රාගයේ සහ ඒ රූපේ ආත්මය ඇති කියන වැරදි අවබෝධයේ කීයයිදී මේ ධාතු ග්‍රහණය දෙකදා මේ රූපස්කන්ධයේ බලන්නේ සමාධි අවබෝධයේ වැටි වෙන ආකාරයේ අත්දකින් අතරම ඒ සෑම ධාතු කොටසක්ම අනිත්‍යයි එලෙසින් ඒවා දුක එලෙසින් ඒවා අනාත්ම ආත්මවල ධර්මයේ කියන අවබෝධය ගන්නට හැකියාව ලැබෙනවා මෙන්න මේ විදිහට මේ රූපස්කන්ධයේ තියෙන පවස්නාව ඒ තමයි සම්පතද ධාතු පහක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒ ධම්මකම සමාගයේ සිට විඥානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන සමස්තයට නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආදී ධර්මනිස්පාර භාවනාවේදී විස්තර කරන්නේ මේක වඩා ගැඹුරින් මේක වඩා කායික වශයෙන් නිර්වාණ ධාතු අධ්‍යාත්ම ආකාරයෙන් විස්තර කරන නිසා අද අපේ වා එක එකම හඳුනා ගැනීමක් කරන්නේ. එතකොට මේ කියන ධාතු හයත් එකක් හඳුනන යාමේ කොටසක් මේ අත්‍යය කියන්නේ ධාතු හයක් වෙන ආකාරයෙන් දක්වන්නේ. භවනා කොට මන අවබෝධ ගන්න බැරි වෙන යෝගාවචන නිසා. නාම රූප වශයෙන් දැකලා මොන දකින්නට බෑ. පංචස්කන්ධ වලින් අරමුණු කරලා ධිමන අවබෝධ ගන්නට බෑ. මේ විදිහට බලපු 16ක් වශයෙන් මොන අවබෝධ කරගන්නකොට සමත්වන්නේ එහෙමනම් ඒක ධාතු 18ක් වශයෙන් බෙදලා බලන්නේ ඒ ධාතු 18 අනිත්‍ය දුක්ඛනාත්ම කියන ස්වરૂපේ දකින භාවනා කරනකොට ඔහුට සමහර දේවල් අවබෝධ ගන්න හැකියාව ලැබෙනවා මේකත් එක්කම අවශ්‍ය වන්නේ තමන්ගේ රූපස්කන්ධය තුළ පමණක් නෙවෙයි නාමස්කන්ධය කෙරේ බලවත් වූ සංඥාභාවයක් ඇති මේ නාමස්කන්ධය තුළ ආත්මයක් ඇත කියන හැඟීමෙන් වරදීන බුද්ධයා ඇති. ඇත්ත වශයෙන්ම ආත්මයකට මම ඇත. ගැහෙන ඇති කියන හැඟීම වැටසන් කල්පනා සියල්ලම තියෙන සිත තුළ එම නිසා සිත මනෙන් දෙක බෙදා දෙක බෙදා බලන්නේ රූපස්කන්ධයක් නැගෙන ලෝකිතා බලමින් දහස 18ක් වශයෙන් මේවා දකින ඒ දහස 18ක අනිත්‍ය ධර්ම වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරනවා ඒ තමයි සමාධියට ගන්නට හැකියාව ලබනවා මේ දහස 18ට ගණන් ගැනීම ඇත්තම නාමයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් හයට එක එක ඉන්ද්‍රිය තුනක් ගන්න ලැබුණාට පස්සේ ඉන්ද්‍රිය හයෙන් ලැබුණාට පස්සේ 18ක් වань ඒ කියන්නේ ඇහැක් තියෙනවා ඇහැට පෙනෙනවා යන රූප ඒ ඇහැට යම්කිසි රූපයක් දැනුණාට පස්සේ ඒ රූපේ අල්ලලා යම්කිසි දෙයක් සමාවේශ කරගෙන බලාගෙන යනවා එතන කොටස් තුනක් ඇහක් තියෙනවා රූපයක් තියෙනවා ඇහැ රූපේ ගැටීම නිසා සිතුවිලි ගලනවා නම් මෙවැනි සිතුවිලි මාලාවක් නම් ධම්මාලාවක් ඇති වෙනවා මෙන්න මේ තුන හැර ඒ කියන්නේ ඇහැට කියන්නේ සක්පු දහක තියෙනවා රූපේ කියන්නේ රූප දහක තියෙනවා ඒ ඇහැට රූප පෙනීම නිසා යම් සිතිවිලි ඇති වෙනවා නම් සක්ක විඥාන ධාතු කියලා තමයි ඒවට කියන්නේ. මෙන්න මේ ධර්ම තුනෙන් හැර රූප බලන කෙනෙක් නැහැ. රූප බලන මම කියලා ගන්නට කිසිම නැති බව අවබෝධ වන්නටයි මේ විදිහේ ධාතු 18කට බෙදලා දාන්නේ. ඒවා යෝගාවචරයන් විසින් පාඩකම්දී බලන්න ඕනේ. ඒ කියන්නේ මොකද මම රූප බලනවා. මම රූප දැක්කේ මේන අවබෝධයක් තියෙනවා. ආව හැඟීමක් තියෙනවා. තවත් තවත් සමහර අයට මම සද්දමනා මම සද්දෙන්නේ එහෙම හැඟීමක් තියෙනවා. ඒ විදිහට මම දැනගන්න කිව්වා මම රසෙන්ද මම කායේ ස්පර්ශෙන්ද මම සිතුවා. මෙන්න මේ මේ වැරදි සංකල්පනා කරනගේ පිටුලෙන් තියෙන මේ ලෝකාවචරයන්ට විමන අවබෝධ කරගන්න බැහැ ආත්ම දෘෂ්ටියේ පිටාසින් නිසා. එම නිසා ඒ ආත්ම සංකල්පනාව කඩාගෙන දැමීමටයි මේ විදිහට 10 18ක් වශයෙන් දෙදා භාවනා කළේ වන්නේ. එතකොට ඇහැ රූපයේ සහ ඇහැ රූපයේ දැකීම නිසා පහළ වෙන සිටේ සමුදාය. චක්කදාතේ ඇහැ රූපයේ රූප ධාතු එහි පහළ වෙන ඒ නිසා පහළ සිටේ චක්ක විඥාන ධාතු. මේකේ පොත්පත්වල තියෙන ආකාරයෙන්ම සත්‍යඥාන දාත කියන්නේ එහි රූප දැකීමේ සිට පමණයි ඒක අනුබද්ධ යම් සාක්ෂිතේදී ඇතිවෙනවා නම් මේ සියල්ලම මනෝ විඥාන ධාතු වශයෙන් විස්තර කරන්නේ අපි භාවනා කරන ස්පායෝනික වශයෙන් බලන විට ඒ ඒකේ තරම් සාක්ෂිත දීපත්වීමක් නෙවෙයි එහෙනම් රූපේ රූප දෙකේ නිසා සාක්ෂිතේදී ඇතිවෙනා මේ සාක්ෂිතේ ළම සාක්ෂිඥාන ධාතු වශයෙන් ගණන් ගැනීම ප්‍රායෝගික වශයෙන් බලන විට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි අපි මුලින්ම කරන්නේ පැත්තෝ. කන පිළිනවා. සෝත ධාතුව. ශබ්දේ තියෙනවා. ශබ්ද ධාතුව. මේ සෝතේට මේ කියන්නේ කනද ශබ්දයේ ගැටීම නිසා ඒ ශබ්දේ අසුර කරගෙන ශබ්දේ දැනගන්නා සිටින නිසා වෙනස් ආකාරයකට ධර්ම දරාගෙන යනවා. අන්න ඒකට කියනවා සෝත ධාතු ශබ්ද ධාතුව. මොකක්ද කියන්නේ? සෝත විඥාන ධාතුව. මේ කියන ළමයි නායකයෝ බණස්වර දැන්නා ඒ වලින් සිදුවි කරන්නේ කාල දෙකට රස ගැනීමා ඒ වලින් සිදුවි කරන්නේ කායයෙන් මේ දේවල් ගැනීමා ඒ වලින් සිදුවි කරන්නේ මනසටමයි දේවල් අරමුණ වෙනවා ඒ වලින් සමාජයේ සිදුවන සිදුවි කරනවා මේ විකස් හැර ස්වාපහත්ව තිබෙන මේ ධර්ම කාටකයක් හැර මෙතන මෙන්න කොහොමද තියෙන්නේ කියන අවබෝධය ඇති කර ගැනීමයි මේ ධාතු දහයට වෙන අවබෝධයක් ඇති කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇහැර දැනෙන ධර්මයක්. ඇහැට පේන රූප තවත් ගන්නත් ඇහැ ඇන්නේ පාඩිය දෙනවා. දැන් උදාහරණයක් මේ මේ පොත කියන මේ ගැටේ කෝඩ් එක මේ සුද්ධව දැක්කත් පඩිය. ඒක තමයි මේ වගේ පාඩිය මේ පාඩිය. එලෙසින්ම සමාධි ඇහැ රූප ධර්මයක්. සැකේ ආපෝ තේජෝ වායෝ වලින් ඇතිවෙන මේ ජීවිතවල රූප පරිසක්. ඒක ඒක පාඩේ පැත්තට තියෙනවා. ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. ඇහැට පේන රූපත් ඔය පරිසරයේ පැත්තට ඉඳිනවා. ඒවත් සමානව තමයි ආත්මය වගේ ඉන්නේ. ඇහැට රූපයේ පෙනීම නිසා යම් කිසි සිතුවිලි පරම්පරාවක් ගලාගෙන යන ඒක හේතුස්වස්ථාකාරයක්. ඒ කියන්නේ මේ සිතුවිලි ගලා යන හේතුව නිසා සිතුවිලි ගලා යන ගලා යනවා. එතන සිතුවිලි ගලා යන තිබුණට සිතුවිලි ගලා යමනු ලබන පුත්‍රයෙක්. ආඥාකරන. අනේ ඒ උපදේශ කර ගැනීමට මේ දහස් මනස්කාරය කියන්නේ දහස් දහහක් වශයෙන් බැරි නිසා මම කියන්නේ. සත්‍යයක් තියෙනවා. කනක් තියෙනවා. මෙයාගේ කන කනේ පාඩුව උපාදින ධර්මයක්. මෙයාගේ කනට මගේ කන මගේ කන කියලා කිව්ව. මේක මගේ නෙමෙයි අනාත්මය නාමය කියලා කිව්වා. ඒක කිසිම කෙනෙක් කිසිම තැනකින් කනක් නැහැ. ඔය ඒකේ පාඩුව උපාදින. සාභාවික ධර්මයක්. සත්‍ය මෙයාගේ කණිගේ වලින් සත්‍ය මෙයාගේ දිනු ඒක ආත්මයක් නෙවෙයි දැනෙන්නේ කොහොමද ඒක ධර්මාත්මයක් ඒකත් අපේ තමන්ගේ පාඩිය ඇතුලේ තියෙන නැති යන ධර්ම තමයි. මේ සත්‍ය කන්නේ වැඩි නිසා යම් සිතිවිලික් ඇති වෙනවා. ඒ සිතිවිලි ගලාගෙන යන සිතු වාච සිතිවිලි ගලා යවනු ලබන පුද්ගලයෙක් ආඥා. දෙරේකට අතින් යනවට පස්සේ සත්‍යයක් ඇති වෙනවා. දෙරේ යක්ෂත්වයේ වැඩි වෙන නිසා සබ්දේ වටුණාට සබ්දේ ඇති කරපු සුද්ධලේ නැහැ. ඒක නිසා ඇතිවෙන පළයක්. දෙරේ කරන අතින් දැසෙන හේතුව ඒක නිසා ඇතිවෙන පළේ සබ්දේ පහළ වෙනවා. මෙන්න මෙතන කන හා සබ්දේ හේතුවක් ඒකේ ගැටෙන පරිපූර්ණයක් වශයෙන් පළයක් තිබුණා. මොනවද සිතේ ටිකක් එන්නේ නැහැ. මෙන්න මේ සිතේ ටික ඇති නැති යාම හැර ඒ සිතිවිලි විඳින පුද්ගලයේ කොටිතිවි ඇති කරන ලබන පුද්ගලයේ මේක තේරුම් ගන්න ඕනේ. කන දැනම ධර්මයක්, ශබ්ද තවත් ධර්මයක්. ඒ තමයි යම් කිසි ගානක් තියෙනවා මේ කුලෙ බලක් ගන්න. මේ වැඩක් නෙවෙයි. මෙලෙසින් තමයි නාසයේ නාසයේ ගණසොන් දැන්නේ සිිතේ පහළ වෙනවා. ඒ නාසයක් වෙනම ධර්මයක්, ගණසොන් දැනෙන ධර්මයක් සිිතේ පහළ වෙනවා. ඒ සුඛය ඇති කරන පුද්ගලෙක් නැහැ සුඛය ඇති හේතුන් ගන්න ඇති නැති යනවා එකමයි. මෙන්න මෙතන විවිධ සකඥාන කාර්යයන් පිළිබඳ මනස සංකීර්ණයේ ලක්කාව ඒ අනුස්කාරයෙන් කුදේ ගලා යනවා ඒ ගලා යන කුසිනි වල ගලා යමන ලබන කුසිනේ නැති බව ඒවා ඇති නැති යන අනිත්‍ය ධර්ම බව අවබෝධ කර ගැනීමට භාගි 18ක් වශයෙන් මේ පංචස්කන්ධය පිළිබඳව බලන්න. මෙහි බලනකොට ඊටම පැහැදිලිව තමන්ට තේරෙනවා. මේ සාහාරක ධර්ම මාත්‍ර ටිකක් පමණයි නේද? ඒ මේක මම කියන මගේ කියලා මේ වැරදි කරගන්න. කන කන්න පාදේ පවතිනවා වගේ ශබ්ද ශබ්ද පාඩේ ඇතුලේ තියෙන තියෙන යන ඒක කියන්නේ කනේ ශබ්දයේ නිසා සිතිවිලි ටිකක් ඇතුලේ තියෙන දේ නෑ ඒ සිතිවිලි ඇතුලේ නැති ගියාට පස්සේ කිසිවක් පිටවෙන්නේ නෑ. නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, කයටත් එහෙමයි, මනසටත් එහෙමයි, ඇහැටත් එහෙමයි. මේ தත්ත්වය හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් මේක ස්වාභාවික වශයෙන් සිදුවෙන ක්‍රියාවලියක් කියන අවබෝධයක් ගන්න පුළුවන්. එහේ ස්වාභාවික ධර්මයක්. සූපේ ස්වභාවික ධර්මයක් ඒකෙන් යම් කිසි රූප වෙනලා ඉදිරියට යන මේක ස්වභාවික ධර්මයක් මෙන්න මේ ස්වභාවික වශයෙන් සිදුවෙන ධර්මතාවය නම් ස්වභාවික වශයෙන්ම සිදුවෙන්නට හැරලා අපට අනිවන්නට පුළුවන් නම් කොහොම ලබන්නේ කියලා මම කියලා ගන්න නැතුව ආත්මයෙන් ගන්න තේරෙන්නට පුළුවන් ඒක උසස් අධ්‍යයනයක් ඒ ස්වභාවය අපිට ස්වභාවයෙන්ම බාර ගන්න පුළුවන් ඇහැ ස්වභාවික සංඥාවක ස්වභාවික වශයෙන් පවතින දෝයා නමම කියලා ගන්න වැඩක් නෑ දැක්කට බොරුවක්. හත් ඇහැ රූප මම කියලා ගන්නෑ. ඒවා ස්වභාවයට ධර්මයෙන් ස්වභාවයෙන් බාර වෙනවා. එදින පහළන සිතිවිලි මමලව මගේ සිතිවිලි කියලා ගන්න ස්වභාවයට ගන්න. මේකේ බල දෙකක් තිබුණා නේද? මොනවද මේක මම කියලා ගන්නතෝ මගේ කියලා ගහණය ගන්න තිබෙන්නේ. සියල්ලම අනාත්මයි නේද? සියල්ලම ආත්මයක් වශයෙන් ගන්න පුළුවන් නැති ධර්ම නේද කියන අවබෝධය ඇති කර ගැනීමට තමයි ඔය විදිහට ධාතු 18ක් වශයෙන් දෙකලා බලන්නේ. මේක කියන බලන්නත් සමහර යෝගාවචිනන්ත නිර්වාණ ධර්ම ආකාරයන් පුළුවන් වෙනවා. මේවත් අපි පස්සේ ගැන විස්තර කරනවා ඒ ප්‍රවචන සංකාරයක් වශයෙන් අවශ්‍යකින් ලබන්න පුළුවන් ආකාරය. මේ විදිහට සමහර යෝගාවචරයන් නාම රූප වශයෙන් නිවන් අවබෝධ කරගන්න බැහැ දැකලා. නාම රූප දැකලා නම් අවබෝධ කරගන්න බැහැ. පංචස්කන්ධය වශයෙන් බෙදලා බලන නිවන් අවබෝධ කරගන්න බැහැ. දහස් හයක් වශයෙන් බලලා බැහැ. දහස් 18ක් වශයෙන් බලලා බැහැ. ඒක ආපසඤ්ඤා හැටි පිටනිසා. ඔහු බලනවා මේක ආයතන හයක් වශයෙන්. ආයතන කියන එකේ අදහස ස්ථානය කියන එක. ඒ කියන්නේ ධම්මායතන කියවොත් එහෙම ධම්මයේ සිටින ස්ථානය ධම්මයේ බෙදා ගන්න ස්ථානය වෙන එකක් ආයතන කියන්නේ. ඒ වගේම තමයි අපේ ශරීරයේ තුල ආයතන හයක් තියෙනවා. ඒක තමයි තමයි අර ධම්මායතනෙන් ධර්මයේ බෙදා ගන්නාසේ ගලා යනාසේ අපේ මේ ආයතන තුළින් සිටින ඇති කරන සිටින ගලා යනවා. සංස්කාරයේ විග්ගත් කරන්නට හේතු වෙන දේවල් ඔය තුලින් බලන්නේ. මේක හරියට අවබෝධ කරගත්තා නම් මෙන්න ඇත්ත වශයෙන්ම විශාල අවබෝධයක් ඇති කරගන්න ආත්ම සංඥාව කඩන්න දෙක උපකාර වෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ආත්මය. ඇහැට සංස්කාරයන් කියනවා. කනට සෝතාසනය කියනවා. නාසයට ධානාසනය කියනවා. දිවට ජීව ආයතනය කියනවා, කයට කාය ආයතනය කියනවා, මනසද මන ආයතනය කියනවා. මේ ආයතන හය මම මේක උපමාවක් කියනවා. අපේ ඉතින් විශාල කන්දක් තියෙනවා. ඒ කන්දේ හය පැත්තකින් මේ ධාරාවල් හයක් ගලන්නේ නැහැ. උල්පත් ඇතුළේ උල්පත් වගේ ගලන්නේ නැහැ. විශාල මේ ධාරාවල් හයක් හය පැත්තකින් ගන්නේ. මේ කන්නේ නියදහරවන්නයක් ගලාගෙන ගියාට ඒ කන්ද සත්‍යයක් කියන්නේ සත්‍ය කන්ද ආත්මයක් වන්නේ සාභාවික වශයෙන් කන්ද පවතින සාභාවික වශයෙන් මේ ධාරාවන්හයක් හැබැයි ගලාගෙන සාභාවික ධන්න මේක තේරුම් ගන්න ආන්තියේ වගේ තමයි මේ සමාධියක් අත්හරිනවා ස්වාභාවික වශයෙන් තියෙන මේ රූපස්කන්ධ ගැනීම. කන්ද කියන්නේ මොකද කියන්නේ? ඒක තුළින් ආයතනය කියන ඇහැක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. අර කන්දේ තියෙන උල්පස්සයක් වගේ. මේ උල්පස්සයෙන් ධනකමලාවල් ගලා ගන්න යන ආසේ ඇහැ තුළින් මේ සිදුවේ ගලා යන සිදුවේ. කන තුළින් සිදුවේ ගලා යන සිදුවේ. නාසයෙන් සිදුවේ ඉවතනම ශරීරය කරන ඒ ආකාරයෙන් මනස දෙනම මනස දෙනම ඒ විදිහටම සිටේ කළා යන පිළිමය. අර කණ්ඩය කණ්ඩ වටේ ජල ධාරාවන් හැදලාගෙන යනවා. සමාගයේ රූප කණ්ඩය මත රූප කණ්ඩයයි ඒ තුළ පවතිනා වූ මේ ආයතන තුළින් සිටේ ටිකක් වෙන ස්වභාවයෙන් ගලගලා ගලගලා යන ඔක්කොම නැහැ. ඕක තමයි මම කියලා අපි ගන්න ඕක තමයි දැනෙන්නේ කියලා ගන්න ඕක තමයි මෙන්නේ කියලා ගන්න අපේ කියලා ගන්න. මේක අවබෝධ කරගන්න දෙයක්. මේක හරියට බලන්න. ස්වාභාවික වශයෙන් සිදුවේ තියෙන සාධාරණ වශයෙන් සිදුවේ දරන්නේ කියලා සාධාරණ වශයෙන් නැති කියන්නේ. මේකත් හරියට තේරුම් අරගෙන නිවන් යන්නට බැරි පුද්ගලයන් ඉතින් 10 12ක් වශයෙන් කරන්නේ ආයතන 12ක් වශයෙන් ඔය මේ මතක තිබීමාන සූත්‍රයේ තැන්වල තියෙනවා මේ අනාත්ම සංඥාව විස්තර කරන පස්මාදාන ගන්නත් සංඥා ඉදානම දික්කෝ අරණකතෝ අරුක්මාදකෝ සංඥාගතෝ ආයතපත්තං දික්කතේ මේ ශාසන යෝගාවචේ කාරණයකට නිල තෝරාගාරකට නිල ස්ථානයකට දුක් සහකරන නිල නෝනින් මෙහි කරන මොහොමද චක්කුම් අනත්තා වන්නනත්තා එහේ අනාත්ම දෙයක්ද ඕකේ අනාත්ම දෙයක්ද දෙකයි සෝතන්නාත්තා සද්ධාපනත්තා පන අනාත්මේ පත්‍ය අනාත්මේ දානන්නාත්තා බන්ධාකත්තා නාසේ අනාත්මේ නාසේද දැන ගන්නතුන ගන්නාත්මේ ජීවාත්මා අනක්කාරස්ථානත්තා ජීවනාත්මයි පස්ස දිවට දැන රස අනාත්මයි කායෝවනත්තා පස්සපානත්තා සමාධිය ශරීරයක් අනාත්මයි පොත්කබ්බේ පයද දැන පස්සත් අනාත්මයි මනෝ අනක්කාර ධර්මානත්තා මනස අනාත්ම අනාත්මයි ධර්මය අනාත්මයි ඉතින් මේ සත්‍යජාතික භාවයේදී ආත්මයේ අනාත්මං පස්සේ බුද්ධයන් උපදානමද අනත් සංඥා. මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි අනත්ත අනත්තානුපස්සී විහෙති අනාත්මයක් දකින අනාත්ම ආත්මය නැති බව දකින මාර්ගය කියනවා ඒකටයි ප්‍රාසත් සංඥාවය කියන්නේ කියලා එළඹ බුදුහාමරේ පාඩේ විස්තර කරගෙන මනස සත්‍යයේ මේ ආයතන ප්‍රමෝත් කරගෙන භාවනා කරන අනිත්‍යයක් නිසා මේ මුළු විශ්වය පුරා කිසිතැන ප්‍රත්‍යේ කාර්යයන් නැතුව ආවෝද කරගන්නේ මුළු විශ්වය මහා සෝණයේකට පත් කරගෙන අපි ගැඹුරු සෝණයේට කියන නිර්වාණය අවබෝධ කරගන්නවා එතකොට මේදී අර ආයතන තමයි ඇහැකරනාසේ ජීවතරයේ මනිත කියන ආධ්‍යාත්මික ආයතන වශයෙන් තමයි මේ ශරීරයේ තුල පවන ආයතන වශයෙන් ගණන් ගන්නවා ඒවට පේන බාහිර දේවල් බාහිරායතන වශයෙන් ගණන් ගන්නවා. ඇහැට පේන රූප බාහිර ධර්මයක්. කන දැනෙන ශබ්ද බාහිරයි. ඒ වගේම නාසයෙන් දැනෙන ගඳ, දිවෙන් දැනෙන රස, කයෙන් දැනෙන ස්පර්ශ, මනසෙන් දැනෙන ආරම්භ ඔක්කොම බාහිරයි. බාහිර ධර්මයි. මෙන්න මේ සියල්ලම ආධ්‍යාත්මික සමාපේ පාදනා ආයතන හය බාහිර වශයෙන් පාදනා ආයතන හය තමයි බලන්නේ. මේ සෑම ආයතනයක්ම ස්වභාවික ධර්මයක් වෙනවා. ආත්මයක් හෝ මම කියා ගන්නට කිසිවක් නැති ධර්මයේ කියලා අවබෝධයක් ඇති වීමට ඒ සෑම ආයතනයක්ම අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන අවබෝධය ඇති කර ගැනීමට ඒකම නිර්වාණ ධර්ම සාස්ත්‍රා කර ගැනීමට තමයි ওই ආයතන 12 අනුමතයෙන් භාවනා කරන්නේ. මේ ආයතන ගැන භාවනා කරන යන ධම්ම උපස්නාව විස්තර කරන ආයතන භාවනාව මේක වඩා ඉතාමත් ගැඹුරින් සහ කායික වශයෙන් අධ්‍යක්ෂ ආකාරයෙන් අපි විස්තර කරනවා. මේ කතා මාත්‍රයක් අපි ඉදිරිපත් කළේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් මේ විවිධ ආකාරයෙන් පංචස්කන්ධයේ අරමුණු කරගෙන භාවනා කළේ සිටින් සිට පෙන්වන කාරණේ කරුණා පිළිබඳව. එකේ ප්‍රයෝගාවචරයගේ සිතතල පවන්නා වූ ඒ සත්‍දා වේදසත් සමාධි ප්‍රඥාවේ ගුණතරයේ හිතේ ධර්මයන්ගේ විවිධ වෙනස් සංස්කෘතියේ මතත් අතීත සංස්කාරයේදී ප්‍රමුඛ කරගෙන භාවනා ක්‍රමය මතත් මේ සත්‍යයන් වෙනස් වෙනවා. එකම ක්‍රමයක් නෙවෙයි. එකම විදියට නිර්වාණ ධාතුව සෑම දිනකට අවබෝධ කරගන්නට බෑ. විශේෂයෙන්ම මේ භාවනා උපදෙස් දෙන අයට අපගතනයක් කියන්නේ අප වස්තන ආකාරයෙන් භාවනා කරන ක්‍රියාදීන මේ ක්‍රියාදීන තුනේ සාර්ථක ප්‍රතිඵල දක්වන තමයි භාවනා උපදෙස් සඳහා අපපත් කරලා තියෙන්නේ. ඒ එකම දේ සුගමනක් සෑම යෝගාවචරයන්ට කියන්නේ කියන්නේ නැතුව මේ විවිධ ආකාරයෙන් සමාලබ ප්‍රණිවාණ ධාතුව ලබා ගැනීම ආකාර අධ්‍යකන අධ්‍යකල අධ්‍යකල. ඒ පච්චස් අවබෝධය කියන්නේ මේ යෝගාවචරයන්ට සුදුසු ආකාරයෙන් කන්නස්ථාන දීමද ප්‍රගුණ වෙනවා නම් ඒක තමයි හොඳයි. සමාජයේ දැනුම ඉතාමත් අල්පයි කියලා හිතාගෙන මානයක් කියන්නේ කයන්ට ගන්න එක සිතාවක් හොඳයි. එතකොට මේ විදිහට අපට ආම රූප වශයෙන් හෝ නැත්නම් පංචස්කන්ධ ධර්මයන් වශයෙන් හෝ එහෙම නැත්නම් දහස හයක් වශයෙන් දකින්න හෝ ඉතින් නැත්නම් දහස 18ක් වශයෙන් අවබෝධ කරගන්න ආයතන හයක් වශයෙන් හෝ ආයතන පංචස්කන්ධය අරමුණු කරගෙන පංචස්කන්ධයේ ඇතිවෙන නැතිවෙන දෙක නිසා වාසය කරන යෝගාවචරයේ නිස්සක වශයෙන් වෙනස සමීප වෙනවා ඒකයි තේමක පාඩේ ඒකයි ප්‍රධානම දෙයනවා අප මේ භාවනා සම්පූර්ණ ලබන්නේ අප උපදෙස් දෙන්න ලබන්නේ සම්මා සංකල්පඥානයේ තේමක පාඩක පදයක් කරගෙන මොහොතේ උපදෙස් හදන්නේ නැහැ අපත් කරනවා බාහිර දැන් දැනගන්න තියෙන භාවනා කරන අනුගමනය කරන්නේ ඒ සාමී ක්‍රම බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ක්‍රම බුදුරජාණන් වහන්සේ විසින් අත්දැකන ක්‍රම ඒ වෙන සාර්ථක ප්‍රතිඵල ලබාගත ඉඳක් සිටිය අදත් සිටිනවා මතුවට ඒවා කරනවා නම් මතුවට පහළ වෙනවා මිනිසා මේ අපේ බුදුරජාණන් වහන්සේ දෙන්නු කළ සතර සත්‍යපට්ඨාන භාවනා මාර්ගයේ වඩන්න කියන්නේ ඒ සති සතිපට්ඨාන භාවනා මාර්ගයේ වැඩිමිට මේ කියන කරුණ පරමද්දයට උපකාර වෙන නිසායි අප මේ කරුණ ඉදිරිපත් කළේ මේ කරුණ දැනගෙන ඉදිරියට භාවනා භාවනා පන්තිවලට සහභාගී වෙන මේ මේ ජීවිතයේදී නිර්වාණ දාස්කාරතා කියනට උත්සාහ කරන්න දෙය කියලා ඉඳලා තියෙනවා. අත වශයෙන්ම මේ සෑම දේශනාවක්ම අහන ගමන් නිර්වාණ ධාතුව දෙන්නම දෙන්නම කරන්නේ ඒ කියන්නේ නිර්වාණ ධාතුවට මෙයාගේ සිත පස්සන ආකාරයට ධම්ම දේශනා දුරු කරවන්න පුළුවන්. එසේ වත් මෙයාගේ ප්‍රඥාව එතරම් සමාධිය එතරම් දියුණු තත්ත්වයට දැනෙන්න ඇති නැති මේ නැති නිසා මේ කුතුහ හඳුනා ගැනීම කලේ පස්වට දීඥාන ප්‍රඥා කාරා ඒකේම මෙයාට සීග්‍රහණ නිතරම ආදේශ නිරන්දේශනා කිරීම කරන්නේ සමාධියට මේක වඩා ගැඹුරු සහ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට පුළුවන් දේශනා ඉදිරිපත් කරන්න. හොඳයි මේ දක්වා ප්‍රකාශ කළේ දේශනාවේ පිටුලන්සත් නැති උදාහරණ නිසයි පංචස්කන්ධය අනුමත කරගෙන කෙනෙක් නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට භාවනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ මුතුරගටින්නේ පංචස්පාදානස්කන්ධයේ ස්වභාවයක් ගැන පස්සේ විහෙරති කියන නිවන් දැමීම කියන එකම සමාධි භාවනා ක්‍රමයේ සමර්ථය ඒක තමයි මේ පංචස්කන්ධයේ ඇති වෙනස නැති වෙන දෙක දක්වා වාසය කිරීම කියලා බුදුරජාණන් වහන්සේ සමාධිය භාවනා සූත්‍රයෙන් සූත්‍රව දක්වා තිබෙන එම නිසා මේ පංචස්කන්ධය අනුව කරන භාවනා කරන යෝගාවචර සම්පමාගේ අත්‍යවශ්‍යම මතක් සමාගයේ අත්භාගයේ ආදී ඉන්ද්‍රිය ධර්මයේ විශේෂ වෙනස්කම් මත විවිධාකාරයේ භාවනාවට ගැටළු ආරම්භණය වෙනස් කරගත යුතු බව පෙන්වන කළා. නාම රූප වශයෙන් දකින්නේ නැත්නම් පංචස්කන්ධ වශයෙන් අවබෝධය කරන්නේ. එහෙම නැත්නම් 16ක් වශයෙන් හෝ 18ක් වශයෙන් මේ දකින්නේ. නැත්නම් ආයතන 6ක් වශයෙන් හෝ ආයතන 12ක් වශයෙන් අවබෝධ කරන්නේ. ඒක සම්පූර්ණව තව කියන්නේ හේතු ඵල වශයෙන් පටිච්චසමුප්පාද ධර්ම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ඥානි වශයෙන් දෙක දෙක කොහොමද පංචස්කන්ධය අනුව කරමින් යථාර්ථ සාර්ථක කරගත හැකි කියනවා. ඉතින් මේ දක්වාගේ දේශනාව දැන් අනාමාන සම්බන්ධ ප්‍රමාණාත්මක අපි අදහස් කරන දැන් මේ දේශනාව තුළින්ම කරලා මේ පින්වත් අය ධර්මයේ ශ්‍රවණය කිරීම කුසලී කාන්ත වශයෙන් නිවන් සුපදාන හේතු වේවා වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි දැන් අපි පොඩි කුසල දෙකකට භාවනාවේ ඉඳලා අර කලින් කියන ආකාරයට